මුවන් පැලස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා ගුවන් විදුලියට ලියන්නේ කලාසූරි මුදලි නායක සෝමරත්න අනිකේ මණිකේ ඕ මේ මණිකේ හැබෑට මණිකේ මොකද මේ උදැහැනැක්ක මෙච්චර ගෝරනාඩු කරන්නේ ඔය සිංහගේ සිද්ධිය හන්දා tamun උච්චර යක්ෂා වෙසලා හරියනවද ඒ මේක මේක මේ ලේසි පාසු රාජකාරියක් කියලා හිතනවද මම බැනිකේ ඈ කොහොමද මම මහ ඒජන්ත උන්වහන්සේට වග උතර බඳින්නේ ඈ කොහොමද මං හැබෑටම වග උත්තර බඳින්නේ? ඉතින් යක්ෂා වේශ නොවි පුළුවන්ද මං අහන්නේ. tamunge ඇඟේ ලේ ධාතුව කුපිත කරගත්තම tamunම නේද ලෙඩෙක් වෙන්නේ. මේ හොරතක් අඩින්ගේ රාජද්‍රෝහි වැඩවලට මිසක්කා මොකෑ මම මේ හිතාමතාම කේන්ති ගන්න එකක්ද ඈ tamunge කේන්තිය පැත්තකට දාලා කරපු වරදකට දඩ සුංගමක් අරන් හරි හොරා හිරේ විලංගුවේ දාන එක නෙවෙද කරන්න තියෙන්නේ. මන්දා මන්දා මෙහෙවරේ මෑණිකේ කතා කළාද? උඹ අර දඬු කඳේ ගහපු එකාට මොකවත් උදේ කොටා බාන්න දුන්නද? ඒවනම් ඔක්කොම හරි මෑණිකේ. ඒතෝ සිංහ ටිකක් ඥම්පතන් ගහනවා. කප්පමක් ආසිපනමක් හරි ගෙවන්නම් දඩු කඳෙන් නිදහස් කරන්ට කියලා. <laughs> කෝ කෝ කෝ යහොර දෙතුවා. ඈ අර ඉන්නේ දපා තියාගෙන දඩු කඳේ මාඩුගේ අම්මපා මුගේ බොටුව කඩන්ට එපාය ඈ මූ මූ මේ මහ ඒජන්ත උන්නාන්සේටත් රාජකාරී නීති උගන්වන්නට එන හැටි බෑට ඈ ආරච්චිලා මහත්යාම ඇවිත් බලන්නකෝ මං ඇත්තම කියන්නම් මං නිවැරදි කාර්යයේ කනේ මාව අතාරින්න බුදු බව ඇත්තේ කියලා සිංහා ඔය නුරු නුරු ගගා මුසුප්පු කියන්නේ ආ එහෙමද එහෙමද වර වර වර බලන්න ඔකගේ මුසුප්පුව මොකක්ද කියලා බලන්න වර යන්න මෙච්චර මේ රාජාපරාධයක් කරපු එකාට තව මුසුප්පු කියන්ටත් නුරු නුරු ගාන්ටත් දෙයක් ඉතුරු වෙලා තියෙනවද ඈ බල වර වර වර බලන්න යන්න වර බලන්න යන්න හා හා හා හා ඔය බල්ලා කූඩුවට දාපන් ඔය බල්ලා කූඩුවට දමලා හිටපිය. දනු කඳ පැත්තට ඌ ඔය පැනවගෙන යනවා. හොර හොර හොර බල්ලා බඳින්න හාසුනේ. අනේ හාසුනේ බුදුහාමුදුරුවෝ මම කයියෝක බඳින්නනේ. වලස් ගෙඩියක් වගේ යකඩ කූඩුවේ දඟල නඟල හිටිය ගමම්ම කඩාගෙන ඇවිත් තවඩින් ඉතෙන් සිඤ්ඤා කපෝතිය. දෙල්ලමක්ද දෙල්ලමක්ද හොරු වල්ලන බල්ල බොල මේක දෙංගිට <laughs> බැරි වුණා නම් සිඤ්ඤාගේ බොටුවම කයියෝක <laughs> ඉක්මට ඉක්මට ඕක කුඩුවට කුඩුවට අර ඉන්නේ අර ඉන්නේ වැඳ වැඳ <laughs> මෙච්චර මහ ලොකු වංචාවක් හොරකමක් අපේ අම්මා මුත්තා කියපු කාලෙවත් මේ මුවන් පැලස්සේ අහල හත් ගව්වක සිද්ධ වෙලා නෑ බොල හා හා ඉතින් ඒකට කාරි නෑ. ඔන්න ඕකගේ නඩුව ගොඩින් අහලා ගෙවෙන දඩසුංගමක් අරන් නිදහස් කරන්ට අනේ මැනිකට බුදු බවත් දෙයි මැනිකේ මාව මේ බලු ඇත්තට දඬු කඩෙන් නිදහස් කරන්ට කියන්ට මේකෙන් වෙන්ද මේකෙන් වෙන්ද වෙන්ද මේක මේ කරලා තියෙන්නේ මේක මේ කරලා තියෙන්නේ එක දඬු කඳක නෙවෙයි දඬු කඳන් 10ක ගහන බරපතල හොරකමක්. මැනිකෙට මේ රාජකාරී තේරෙන්නේ නෑ මැනිකේ. මොකද මට තේරෙන්නේ නැත්තේ? මෙදා පාර මේකා මේ මහේජන්ත උන්නාන්සේ රවට්ටලා තියෙන්නේ. හරියටම ලන්දේසි කාර්යා කන්ද උඩරට විමල ධර්මසූරිය මහ රජුරෝ නොමග යවලා මුහුදු කරේ ඉඩකඩම් වල හෙක්ටයාර් ගණන් කුරුඳු මංකොල්ල කාපු විදිහට ඕන්න. මට ඔය කියන අපබ්‍රංශ ගැන තේරුමක් නැහැ. හාං කවුසියකවත් තේරුමක් නැහැ. ඒක තමයි මැනිකේ මෙතන තියෙන බරපතල පුරස්නේ. අපේ දෙවැනි විමල ධර්ම සූර්ය රජුරවන්ට ඕන වුණා. ලන්දේශිකාරයෝයි උන්ගේ ලන්දේශි පෙරදිග වෙළඳ සමාගමයි මේකෙන් පන්නන්ට. ඉතින් මොකද උනේ? අපේ රජ්ජුරුවෝ මුහුදු කරේ හිටපු අපේ කුරුඳු වතුකාරින්ට කීවා තොපි එකෙක් මීට පස්සේ ඔය ලන්දේසිකාරින්ට අපේ වතුවල කුරුඳු දෙන්න එපා. කුරුඳු දුන්නොත් තොපි බලාගෙනයි තොපට දඬුවම් කරනවා කියලා. ආ. ඉතින් නොදී කියද? <laughs> පස්සේ ලන්දේසිකාරයෝ අලි කපටියෝනේ උඩ රටින් රජ්ජුරුවන්ගේ පණිවිඩ ගේන්නේ එවුන්ට ගහලා පන්නගෙන මුහුදු කරේ කුරුඳු වගා කරපු අපේ උන්ට නන්දේශිකාරයෝ අලි බොරුවක් කීවා රජ්ජුරුවෝ අපිත් එක්ක දැන් හොඳයි උඹලගේ කුරුඳු සේරම ආයෙත් අපට දීපල්ලා කියලා ඕන ඉතින් සිංහල මිනිසු සේරෝම කට්ටිය ලන්දේසියාගේ බහට රැවටිලා උන්ටම කුරුඳු දුන්නා අයියෝ සාක්කි ඒකම සිංහ දැම්මේ අපටත් කොලේ. ඒකම නේනම් ඒකම නේනම්. මම තුන් හිතකින්වත් මේ මුවන් පැලැස්සේ කාලට කිව්වේ නෑ. මෙදා පාර අපේ කුරුඳු සේරම සිංහට දෙන්න කියලා. ආ මං කිව්වේ නෑ මං කිව්වේ නෑ. තෝ බොල තෝ බොල හිංගල රජ කාලේ නම් කොළ නැති ගහේ යවන අපරාධයක් මේ කරලා තියෙන්නේ දැනගන්න. මේකේ ප්‍රධාන වැරද්ද ආණ්ඩුවේ මහේජන්ත උන්වහන්සේගෙන් බලාධිකාර අවසර පත්‍රයක් මොකද්ද මොකද්ද මේ මොකද්ද මැනිකේ මේ මේ මේ වචනේ ඉංග්‍රීසි වචනේ මේ කියන්නේ මේකට මේ මහා ඒජන්ත උන්වහන්සේ කියන්නේ පරමිට් දෙනවා කියලා පරමිට් අවසර දෙනවා කියලා හරියට හරි හරියට හරි මේකට බොල ආණ්ඩුකාර උත්තමයාගේ වචනෙන් කියනවා නම් පරමිට් එකක් නොගැනීම මේ සිලෝන් එකේ මොන දීපංකරේක හරි කුරුඳු වැවිල්ලක් කැපිල්ලක් වෙලඳාමක් කරනවා නම් මහේජන්ත උන්වහන්සේගේ දැනුවත්කමින්ම ඒක කරන්ට ඕනේ බොල මහේජන්ත උන්නාන්සේගේ දැනුවත් කමින්ම තේරුණාද? ඈ කාලකන්‍යා තේරුණා. තෝතෝ පර්මිට් එකක් ගත්තද බල? ගත්තද? අනේ අනේ හඳුන්නේ නෑ. කොල කොල කොල බින් කිව්ව ගමන් ආදිසියකට කුරුදු කැපිල්ල පටන් ගත්තේ ආ කපන්ට එහෙම කුරුඳු කපන්ට හිටි හැටියේ මොකද මේක මේ අම්මගේ අප්පගේ බූදලයක්ද බොල ආ අනේ අනේ අනේ ඕ බොල මහේජන්ත උන්නාන්සේටත් පයින් ගහලා වැඩ කරන අසමජ්ජාතියෙක් බොලලා අනේ අනේ අනේ සමාවසෙට සමාවසෙට මේ බලු ගැට්ටගේ වරදෙට සමාවෙන්න ආපිය මේක ආපිය මේක මේ තොගේ පොරදහන වරද ඈ පොරදහන වරද මහේජන්ත උන්නාන්සේගේ අනවසරයෙන් කුරුඳු කැපිල්ල ආ තොට සමාවක් දෙන්නේ කොහමද ඒ විතරක්ද ඒ විතරක්ද ඊළඟට පොරදහන වරද ආරච්චිල මහත්තයා සිංහට මකුරුඳු දෙන්න කීවා කියලා කුරුඳුකාරයෝ රවට්ටලා උන්ගේ කුරුඳු තුට්ටු දෙකට මං කොල්ල කාපු එක. තේරුණාද? මනස ඒ වගේම ඇයි ඉතින් ආරච්චිල මහත්තයාගේ නම කියපු ගමම්ම ඉල්ලම අතේනේ. මේක මේ පයින් ගහලා තියෙන්නේ මහේජන්ත උන්නාන්සේට විතරක් නෙවෙයි මේ මුවන් පැලස්සේ ආරච්චල උන්නාන්සටත් පයෙන් ගහලා තියෙනවම හැබැයි පුතෝ උඹ හොඳට මතක තියාගනින් පවුම් 500ක් නෙවෙයි බොල රන් පගෝදි 500ක් දුන්නත් මෙදා පොටේ උඹට බේරිල්ලක් නම් දෙන්නේ නෑ නෑ නෑමයි මං අනේ මොකරන්ද බාඳුනේ ගැත්තාගෙන් උදල වෙච්ච වරුදට මට සමාව දෙන්න <laughs> බෝල බෝල නොදැනද තෝ මේ හොරකම කරලා තියෙන්නේ නොදැනද ඈ ලන්දේසිකාරයෝ විමල ධර්මසූරිය රජුරුවන්ගේ අනාඥාවල් තොට්ටුවට මායිම් නොකර පට්ටපල් බොරු කියලා හිංගල කුරුඳුකාරයින් රැවට්ටුවා වගේ තෝ කපටි නුවණකින් දන දනම නුදන නෙවෙයි දන දනම මේ හොරකම කරලා තියෙන්නේ. <laughs> ආ. ඕ බොල දන්නවද? අලුතින් පොරොත්තු වෙච්ච මහයජන්ත උන්නාන්සේගේ වග විස්තර දන්නවද? මේ ආරච්චිල උන්නාන්සේගෙන් උඹට යම් බුරුලක් හම්බ වුණා. අලුත් මහා ඒජන්ත උන්නාන්සේගෙන් නම් උඹට මෙදා පොටේ කිසිම ගැළවිල්ලක් හිතන්ට එපා. උන්නාන්සේ හොරුන්ට, දූෂකයින්ට, වංචාකාරීන්ට බොහොම තදයි. බොහොම තදයි. ඔව් ඔව් ඔව් බොහොම තදයි. බොහොම තදයි. මූදු කරේ වතුවල කුරුඳු හොරකම් කරපු ලන්දේසි කාරයෝයි රජුරුවන්ගේ බහට පිටස්තර ලන්දේශිකාරයෝ එක්ක කුරුඳු ජාවාරමේ යෙදිච්ච අපේම හිංගලියෝයි දෙකොල්ලොම බොරුතු පිටින් අල්ලගෙන ඇවිල්ලා ඒ කාලේ අපේ විමල ධර්මසූරිය රජුරුව කරපු දේ මැනිකේ දන්නවද ඈ කුරුඳු වෙලඳාම හන්ද පහකරට කැරලි කෝලහල වෙච්ච එවුවනම් පුංචි සංජී අහලා තියෙනවා ඉන් මනසකට දෙයක් නම් මතක නැහැ. ඉතින් ඒ කැරලි කෝලාහල වලින් පස්සේ අපේ රජුරෝ තරාතිරමක් දැන හැඳුනුම්කමක් නොබලා නඩු අහලා සේරම හොරු අල්ලගෙන හිරේ විලංගුවේ දැම්මා. හිරේ විලංගුවේ කිව්වේ අපේ රජුරෝ තමන් අල්ලාගෙන තිබිච්ච ලන්දේසි මලකොටුවලම ඒ සේරම පල්හොරු ටික හිර කෙරුවා. ඒ කියන්නේ ඒ කාලේ හිටම්ම කුරුඳු හොරකමට නීති රෙගුලාසි දඬුවම් බරපතලින්ද සිඤ්ඤටත් දඬුවම බරපතලයි කියන එක නේද? අද වෙනතුරුත් මේ මුවන් පැලැස්සටත් කුරුඳු හොරකමට දඬුවම ලන්දේසි නීතියම තමයි. ආයේකේ දෙකක් නෑ මැනිකේ සිඤ්ඤටත් මහේ ජන්ත උන්නාංශගේ දඬුවම දන්දේසි බල කොටුවක හිර දඬුවම නැත්තම් අඩු ගානේ බෝගම්බරවත් ළඟින්ට නම් සිද්ධ වෙනව වෙනවමයි යෝකට ඕ අනේ බුදු වෙනා දුන්නේ අනේ මාව රන්දේසි කොටුවකට වත් අනේ බෝගම්බරට වත් නන් දාන්න එපා දෙයියෝ මම මේ හිරේ විලං වෙලා කිට්ට බයයි මං හිරේ විලං වෙලා කිට්ට බයයි දෙයියෝ එහෙනම් මේ වතාවට විතරක්වත් අපේ ආරච්චිට මහා ඒජන්ත උන්නාන්සේට කියලා පුරස්නේ විසඳුමක් කරන්න. දඩ සුංගමක්වත් අරගෙන සිඤ්ඤාව නිදහස් කරන්න අදට මේ මේ හපිය මේ හපිය මේ මේ මැනිකේ කියනවට මිසක්වා නැත්තම් මම මේක ලේසියෙන් අරින්නේ නෑ බොල ඈ නොමොත් මට තෝ වෙනුවෙන් නොසෑහෙන්න මහේජන්ත උන්නාන්සෙට වග උත්තර බඳින්ට වෙනවා. කමක් නෑ කියමුකෝ. ඒ සේරෝම ಜಾති මම් බලාගන්නම්. තෝ හෙට දඬු කඳෙන් නිදහස් කොලාම මං රාජකාරි පයින්ද කාර්යෝ දෙනවා. ඈ. තොට පැනලා යන්න බෑ. ඇහුණද? පැනලා යන්න බෑ. ආ. බුදුබවමත් වෙනවා මම පැනලා යන්නේ දෙයියෝ මම පැනලා යන්නේ ආව් පැනලා යන්න බෑ තොට පැනලා යන්න බෑ එහෙම දැඟලුවොත් පයින්ද කාරීන්ගෙන් තොට වෙඩි කන්ට වෙයි බොල එහෙමයි එහෙමයි මන් දන්නවා පැනලා යන්නෙම නෑ ආ තෝ තෝ හෙට දණු කඩෙන් නිදහස් කරනවා ඒ බුදුබවත් වෙයි බුදුබවත් නොමොත් මහේජන්ත උන්නාන්සේට හෙටම පවුන් 1000ක් ගෙවන්න ඕනේ පවුන් 1000 අගෙවන්න පුළුවන්ද බැරිද උඹට? ඉගෙවන්න කැමති. ඉගෙවන්න කැමති. කැමති. පුළුවන් පුළුවන්. මේ මේ දඩ දඩ සුංගම කවුද ගෙවන්නේ? කවුද ගෙවන්නේ? පාසිපණම් කොහෙද තියෙන්නේ? මේ හඳුන්නේ කොළඹින් කට්ටිය ඇවිල්ලා ඉන්නවා හඳුන්නේ. ආ හැබැයි කොහෙද උන් ඉන්නේ? කොහෙද ඉන්නේ? ලෝල්වත්තේ. හරි හරි. උන් ගෙන්වාගෙන හෙට දවසේදී පවුන් 1000ක් ඔය දඩ සුංගම් ගෙවලා තීන්දුව කරන්න ඕනේ. පුළුවන් පුළුවන් හඳුන්නේ පුළුවන්. ඒ තරක් නෙමෙයි ඒ විතරක් නෙමෙයි. තෝ මේ මුවන් පැලැස්සෙන් වංචා සහගතව කපාගත්තු සේරෝම කුරුඳුයි. අවට ගම් වලින් හොර රහසේ කපාගත්තු සේරම කුරුඳුයි. මහේජන්ත උන්නාන්සේගේ අනාඥාවෙන් රාජසන්තක කරනවා. මේ කුරුදු දැනට තෝ කොළඹට පටවලා නේද තියෙන්නේ ඈ? නෑ නෑ නෑ දුන්නේ නෑ නෑ දෙන්නේ නෑ ඒව සේරෝම අර මේ ලුල්වත්තේ බණ්ඩයගේ කඩේ. දැනට මේ ඔක්කොම මිටි බැඳලා මේ කුළුඹට පදවන්න සූජානම් කරලා තියෙනවා. සූජානම් කරලා තියෙනවා. ආහා එහෙමද එහෙමද? ඒ සේරම හොර කුරුඳු තොග මහේජන්ත උන්නාන්සේගේ අනාඥාවෙන් කොළඹ පැටවීම තහනම්. එහෙමයි එහෙමයි හඳුන්නේ එහෙමයි. ඒ සේරම කුරුඳු තොග රාජසන්තකයි. ඒ හන්ද දැනට තියෙන තැනින් ලූල්වත්තේ බණ්ඩගේ කඩෙන් මේ ආරච්චිලගේ වලව්වට හෙට සහ අනිද්දා යන දවස් දෙකේදී ගෙනල්ලා දාන්න ඕනේ සේරම අද පටන්ගේ හොරබඩු මහේජන්ත උන්වහන්සේ සතොයි රාජසන්තකයි. තේරුණා තේරුණා අපේ හඳුන්නේ තේරුණා ඒ තේරුණා. අනේ දුක මං වලව්වටම ගෙනල්ලා දාන්න පුරුදු වෙනවා දෙයෝ. ආ හරියන් හරියේ විතරක් නෙවෙයි මේ මුවන් පැලස හතර peerුවේ මගෙන් ආහා තමුන්ගේ වතු කනතු වල කුරුඳු කපා ගන්නට කියලා තොට ඉඩ කඩ දීපු එකාලගේ සේරම එකාලගේ ඇහුණද තොට ඈ ඔය සේරම එකාලගේ නන්ලයිස්තුවක් මොකද්ද මොකද්ද නන්ලයිස්තුවක් ඔව් ඔව් ඔය නන්ලයිස්තුවක් දෙන්න ඕනේ තොරොන්ච වෙලා යන්න කලින් අඥාන කමට කෙරුවා වුණත් උන්ටත් රාජකාරී කරන්න එපායි ඔව් ඔව් ඔව් මින් මනතකටවත් මේ මුවන් පැලස්සේ මෙහෙම අමන මරි මෝඩ වැඩක් සිද්ධ නොවෙන්ට උන්ටත් විරුද්ධව රාජකාරි කරලා හැම එකාගෙන්ම දඩසුංගම් අය කරගන්නටත් ඕනේ. සනේව් ඒකනම් කරන්ටම ඕනේ. ඒ අරුණාම ඒ අරුණාම මේ මුවන් පැලස ඇතුලේ අතු පැල් කොටවල් වල ආස්සේ බොහොම රාසේ තොට ළඟින්ට ඉඩ කඩ දීපු එවුන් ඉන්නවනම් හා ඒ කාලගේ රාසිගත විස්තරයක් මහේජන්ත උන්වහන්සේට රපෝට්ටු කරන්නටත් ඕනේ. ඇහුණද? දැන් තේරෙනවද? දැන් තේරෙනවද හොරකම කොච්චර දුරට යනවද කියලා? ඔව් තේරෙනවා තේරෙනවා තේරෙනවා හොරකම වංචාව දූෂණය සම්බන්ධයෙන් මහේජන්ත උන්නාන්සේ තරාතිරමක් වගේ විභාගයක් හැඳුනුම්කමක් නෑකමක්වත් නොබලා දඩුවම් දෙන එක දෙනවා දෙනවාමයි ආයේ දෙකක් නෑ ඔන්න ඇතියාන්තන් සිංහට මෙයින්වත් ගොඩ යන්න පුළුවන් වුණා. මතු බුදුවන මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්න මොය හේතු වාසනාවෙන් මම දන්නවා මම දන්නවා තෝ බොල අංශ වරද්දලා වැඩ කරන අමුතු જાතියේ ලෝක හොරෙක් බව මන් දන්නවා මන් දන්නවා අන්දේ හොඳට මතක තියාගන්න ඕනේ මේ මේක ආණ්ඩුවේ මහජන්ත උන්නාන්සේගේ අනාඥාවෙන් තෝ මේකෙන් තොලොංචි වෙලා මක බෑ වෙලා ගියාට පස්සේ ආයේ මේකේ මේ මුවන් පැලසේ හතර මායිමක පස් පෑගීම තොට තහනම් කරනද මොකද්ද මොකද්ද මේ මේ තෙතරු රාතුනේ මේ මුවන් පැලස්සේ පස් පෑගීම තහනම් මම මුවන් පැලස්සේ අයෙන්ට බෑ තහනම් හොඳට හොඳට ඒක මතක තියාගන්න ඕනේ තේරුණේ ජීවිතේ තියෙනකම් එහෙමයි අවසරයි අවසරයි ආඳුනේ අවසරයි Thank you. මෙහෙම ඉන්නකොට මට මගේ පුංචි කාලේ මතක් වෙනවා. අපි දෙන්න පොඩි කාලේ මොන තරම් සතුටින්ද හිටියේ. අයියයි මායි මේ ගමේ හැම තැනම ඇවිත්තා. ඇවිද්දේ නැති තැනක් නෑ. කුඹුරු යායවල, කැලෑ රොදවල, කුරුඳු වතුවල මොන තරම් සුන්දරත්වයක් තිබුණාද. මොනතරම් දේවල් දුටුවද? විල්‍යායවල යනකොට ගිරව් වී කරල් කඩාගෙන කෑ ගහ කනවා. තවත් කුරුළු රෑන් රෑන් එනවා. ඉඳලා හිටල මේ කුරුළු රෑන් අතරේ පුංචි පුංචි රණ්ඩුත් නැතුව නෙවෙයි. කැලෑ රොතවල පළතුරු අම්මෝ කරඹ හිඹට්ටු එරමිනිය ඇඹිල අපි කොච්චරනම් කෑවද? විරලු ඇහිඳ. සියඹල කෑවා. අයියයි මමයි විතරක් නෙවෙයි. අපි යාළුවොත් අපිත් එක්ක හිටියා. සමහර වෙලාවට අපිම බෙදාගෙන කනවා. අපි ගෙදරත් ගෙනියනවා. <laughs> හැබැයි ගෙදර ගෙනහිල්ල නම් කනකොට අම්මල බනිනවා අපිට. ඔච්චර පළතුරු කන්න එපාය කියලා. අම්බ, ජම්බු, ලෝවි වැඩපුර කනකොට අම්මල පනිනවා. බඩේ ගාය හැදෙනවයි කියලා. කැලේ තව කොච්චර යාළුවෝ හිටියද? කැලේ යාළුවෝ අපි දකිනකොට අපේ ළඟට එනවා. මට මතකයි දඬු ලේනෙක් හිටියා. ආ, තව වඳුරෙකුත් හිටියා. උන් අපිට පළතුරු ගස් පෙන්නුවා. ඒ කාලේ කොයිතරම්නම් සුන්දරද. අපි ඉස්කෝලේ ගියේ අයියයි මමයි එකට. අපි දෙන්න අතින් අල්ලගෙන ගියේ. පන්සල් ගියෙත් එහෙමයි. ඉස්කෝලේ මහත්තයයි ඉස්කෝලේ හාමිනේ අපිට කොච්චර ආදරේද. අපි පන්සල් යනකොට ගමේ පොඩි වුණුත් අපිත් එක්ක එනවා. අපි ඔක්කොම එකට එකතු වෙලා තමයි ගියේ. මේ අද කාලේ වගේ නෙවෙයි. අපි හැම වැඩිහිටියෙක්ටම ගෞරව කරා. වැන්දා අපි පන්සල් ගියේ වැවේ මල් දෙලාගෙන. වැවේ යනකොට අයියයි මමයි පාරුකව කියනවා. හොන්න මලේ ඔය නාමල නෙලවරින්නත් බින්දේ ගුරුවෙන් තබවරින් කෙලනි ගංගේ හෝරු යනවා වේලාවරින් සාදුකාර දියුරු වෙත නැගී වරින් මම එහෙම කියනකොට ඒ දවස්වල අමාරුවෙන් අමාරුවේ අපේ අයියා හයියෙන් hina වෙනවා. අනේ අම්මේ අපේ තිබුණු මේ සුන්දර කාලේ මතක් වෙනකොට නම් ආපහු දුකත් හිතෙනවා. අපි එකපාරක් මට මතකයි වන්දනාවේ ගියා තිරෙක්කලේ. අයියත් හරි දස්සයි කවි කියන්න. අයියයි මයි දෙන්නම එකතු වෙලා හැමතිස්සෙම කියන කවියක් තමයි තණ්ඩලේ. තණ්ඩලේ දින්නද පුලේ දක්කනවා කටු කැලේ මට තනවා පෞකල ගොනෝ ඇද පන්හපු තල් යනවා අයියා ගැන නම් දැන් දුකත් හිතෙනවා මට ඒත් ඉතින් මේ ඉඩම් පළහිලව එක රණ්ඩු සරුවල් වුණාට දැන් අයියේ මායි කොච්චර සතුටින්ද හිටියේ. ඔහොම තමයි හිතින් ජීවිතේ හැටි. මක් කරන්නද ඉතින්? අද මුවන් පැලැස්සේ රංගපෑම් ආරච්චිලා විජේරත්න වරකාගොඩ එතන චන්ද්‍රා කළුආරච්චි. සිඤ්ඤා මුදලාලි රත්නදී නම්බුගේ. බණ්ඩා සෝමසිරි චන්ද්‍රසේන. නාද ශික්ෂණය ජයන්ත චන්ද්‍රලාල් කලාශූරී මුදලි නායක සෝමරත්නයන් ගුවන් විදුලියට ලියන මුවන් පැලැස්ස නිෂ්පාදනය Nanda Jaman